එහෙම අප හඳුනන එතන පොඩි විචල්ලක් තියෙනවා වගේ මටත් තේරෙනවා. <laughs> ඔව් මේ අනිත් ප්‍රශ්නේ හඳුනනේ දැන් මටත් මේ ප්‍රශ්නේ ගොඩක් කල් නිකන් සාමාන්‍ය වශයෙන් තියෙනවා. මෙහෙම උභාන්සේ අර අර දරුවෙක් ලැබෙනකොට වේදනාව පැහැදිලි කරා වගේ උදාහරණයක් විදිහට අපි සමහරට අර මේ චාරිකා යනකොට දැන් විනෝද චාරිකා විදිහට සමහරලාවට ඔය කැලෑවල ඇවිදින්න හම්දුනේ එතකොට කඳු නගින්න දුෂ්කර ක්‍රියා කරන්න යනවා. ඉතින් අර ඒක අපි ඒ කියන්නේ සමහරලාට ඒක ගමන දුෂ්කරයි ගිහිල්ලා ඇවිල්ලා ආපහු මතක් වෙනකොට සමහරට සතුටක් තියෙනවා. එතකොට ඒකත් ඒක ඒ වගේම දැන් අපි සිරිපාද යන එකත් හම්දුනේ වන්දනාවේ දැන් ඉස්සර කාලේ අර මේ සත්තු ඉන්න මේ කියන්නේ රුවන්වැලිසෑය කැලේට යට වෙලා තියෙනකොට දේපොළ ලියලා එහෙම මේ අවදානමක් අරගෙන වන්දනාවේ යන මේකක් තියෙනනේ හම්දුරනේ. ඒක ඒකත් ওই වගේ දෙයක් නේද හම්දුරනේ. ඒ කියන්නේ අපි ඒකට දෙන අර්ථකථනය. අපි දැන් අපි හිතමු අර වගේ පින්කමක් කරන්නකොට සද්ධාව මුල් කොටගෙන ඒකට අර්ථකථනයක් දෙනවා. දැන් අපි හිතමු දලදා වඳින්න ගිහිල්ලා මිනිසුන්ට දවස් 3 4 පොලිමේ හිටපොය හිටියා. එතකොට මම සද්ධා සම්පන්න සිතින් ගියා නොවෙන්න පුළුවන්. හැබැයි සමහර කෙනෙක් බලවත් සද්ධාවෙන් මොන පීඩාව ආවත් කමක් නැහැ. මේ මේ වන්දනාව කරගන්න. එතකොට එහෙම ගියපු අය අර වොයිස් කට් දෙනකොට කතා කරනකොට පැහැදිලිව මේ වෙනස පේනවා. දැන් සමහරුන්ට දවස් 3ක් ඉඳලා 4ක් ඉඳලා වන්දනා කරගන්න බැරි වුණා අන්තිමට නැවැත්වෙපද. එතකොට මේකට හරියට උරණ වෙලා මැසිවිලි නැගුවා සමහර. හැබැයි එකම්ම කෙනෙක් මම දැක්කා මේ අපිට හිතට දුකක් නැහැ. අපි ආවේ බුදුහාමුදුරුව වෙනුවෙන්. අපි එතකොට මේ පොලිමේ හිටියේ බුදුහාමුදුරුව වෙනුවෙන්. ඒතර අපිට දැන් අවස්ථාවක් ලැබුණේ නැහැ. එතනට ගිහිල්ලාම වෙන. නමුත් අපි මනසින් වැන්දා. ඒ නිසා අපිට මේක එතනට යන්න නොලැබුණා කියලා අපිට හිතේ කිසි දුකක් නැහැ. අපි බුදුහාමුදුරුව වෙනුවෙනුයි මේ ටික කළේ. ඒ නිසා අපිට අපේ පින්කම සම්පූර්ණයි. එහෙම කියපු අය කලාතුරකින් හිටියා. ඒතර අන්න ඒ අය ඒ හොඳ අර්ථ විග්‍රහයක් ඒකට තියාගෙන තියෙනවා. එතකොට ඒගොල්ලන්ට අර ලැබිච්ච කටුක බව, අර අපහසුව, අර නොලැබීම ඒකකින්වත් ඒගොල්ලන්ගේ කුසල් සිත් paludu වෙන්නේ නැහැ. ඒගොල්ලන්ගේ සොම්නසට බාධාවක් වෙන්නේ නැහැ. එහෙම අපේ හඳුරන්නේ. ඒ කියන්නේ අපේ අතේ තමයි හඳුරන්නේ ඒක දැක්ම තියෙන්නේ නේද? ඒ කියන්නේ අපි අපි කොහොමද ඒක ක්‍රියාවලිය දකින්න කියන එක ඒක වැදගත් දෙයක් හම්බුනේ. අනිත් පැත්තෙන් දැන් ඉතින් මේ හොඳට සුවෙන් පහසුවෙන් කුසල් කරලත් මිනිස්සු අකුසල් කරගන්නේ මේ ගඩොල් ගඩොල් වලට පූජා කරන්නේ මොකටද මේ දලදාව කියලා මේවා මේ මෙහෙම ප්‍රදර්ශනය කරන්න ඕනද අනිත් රටවල මේ වීදුරු පෙට්ටියක් ඇතුලේ තියෙන ඕන කෙනෙකුට ගිහිල්ලා බලන්න මේක මේ මාලිගාවක් ඇතුලේ තියන්න ඒගොල්ලන්ට මේ ගෙදර ඉඳන් මොකක්වත් අමාරුවක් නැහැ. හැබැයි අරක දිහා බල බලා මේ හිත දුස්ස කරගන්න. <laughs> <laughs> නෑ දැන් මේ විද්‍යාත්මකව මේක ඇත්තද බොරුද බලන්න ඕන ඒක කාම පරීක්ෂණයක් කරන්න ඕන අරම කතන්දර එක එක කී කී ඉතින් අකුසල් කරගන්න ඒක තමයි බොහොම බොහොම පිං ඔබ වහන්සේට තෙරුවන් සරණයි පැහැදිලි කිරීමට බොහොම පැහැදිලි අපේ අමතරනේ අවසරයි